පොළොව කැණීම පඨවි කනන සික්ඛාපදය යෝ පන බික්ඛු පඨවින් කනෙය්‍ය වා කනාපෙය්‍ය වා පාචිත්‍යං පාචිත්‍ය පාළිය 46 පිටුව යම් මහණෙක් පොළව තෙමේ සාරන්නේ හෝ අනුන් ලවා සාරවන්නේ හෝ වේනම් පචිති වෙයි ජාත පටවිය අජාත පටවිය යයි පටවිය දෙආකාර වෙයි එයින් ජාත පටවිය සුද්ධ පටවිය මිස්සක පටවිය පුඤ්ජ පටවිය යයි තුන් ආකාර වෙයි සුද්ධ පටවිය යනු ගල් කැට කැබලිති බොරළු වැලි මිශ්‍ර වී නැති පසහ මැට්ටය මිස්සක පටවිය යනු ගල් කැට කැබලිති බොරළු වැලි යන මේවායින් යම් කිසිවක් තුනෙන් පංගුවක් පමණ මිශ්‍ර පස හා මැට්ටය පුංජ පටවිය යනු පොළවෙන් සාරා මතුකොට ගොඩ දැමූ හෝ කඳු බෑවුම් වලින් ගැලවී වැටි ගොඩ ගැසුණා වූ හෝ වතුර පාරට සෑරී ගොඩ ගැසුණා වූ හෝ පසය කිනම් ආකාරයකින් හෝ පොළවෙන් මතුවී ගොඩ ගැසී සිව්මාසකට අධික කාලයක් වැස්සට තෙමුණු පසත් මැට්ටත් පුංජ පටවි නම් වෙයි සුලඟින් අවුත් ගල්තලා මත රැස්වෙන දූලි තට්ටුද වැසිදියෙන් තෙමි සියුමසක් ගතවීමෙන් පුංජ පටවි භාවයට පැමිණෙයි. ගින්නෙන් දැවීමෙන් පටවියේ ජාත පටවි භාවය නැතිවෙයි. ගින්නෙන් නොදැවුණු තුන් ආකාර වූ ජාත පටවිය භික්ෂූන් විසින් කැණීමට කැඩීමට ඉරිකැසීමට දැවීමට නුසුදුසු වූ අකප්පිය පටවියයි ගල්කැට කැබලිති බොරළු වැලි යන මේවා හා තුනෙන් දෙපංගුවක් මිශ්‍ර වී ඇති පසද මැට්ටද ගින්නෙන් දැවුණු පටවියද අජාත පටවියයි අජාත පටවිය කැප පටවියය එය කැණීමෙන් කැනවීමෙන් ඇවත් නොවේ ගින්නෙන් දැවි විකෘති නො වූ ජාත පටවිය උදලු උල් ආදියෙන් තමා විසින් කැණීමෙන්ද අනුන් ලවා කැනවීමෙන්ද ගින්නෙන් දැවීම අත්පා ආදියෙන් කැඩීම එහි උල් ගැසීම ඉරි ගැසීම යන මේවා කිරීමෙන් හා කරවීමෙන්ද භික්ෂුවට පචිති ඇවැත් වෙයි. තමා විසින් ජාත පටවිය සාරණ කල්හි ගසන පහරක් පාසා පචිති වෙයි. අනුන් ලවා කැනවීමේදී අනකරන වාරයක් පාසා පචිති වෙයි. වරක් අනකල කල අන ලැබුවහු දවස මුළුල්ලේ සෑරුවද ආනාපකයාට වන්නේ එක් ඇවතකි. කැනීම නැවැත්වීමෙන් නැවත නැවත අනදෙන්නේ නම් අනදෙන වාරයක් පාසා ඇවැත් වෙයි. මේ සිකපදයේ පිළිබඳ අටුවාවේ දැක්වෙන pāli මුත්තක විනිශ්චය මෙසේය. පොකුණක් හාරවයි කීමෙන් ඇවැත් නොවේයි. පොකුණයයි කියනුයේ සාරණ ලද්දටය. එහි නැවත කැණිය යුත්තක් නැත. එබැවින් එසේ කීම සුදුසුය. එය කප්පිය ව්‍යවහාරයේය. ලිඳක් සාරව අගලක් කපව වලක් සාරවයයි කීමද එසේම කප්පිය විවහාරයේය මෙතන සාරන්න මෙතන වලක් කපන්න ලිඳක් කපන්න යයි කීම අකප්පිය ව්‍යවහාරයේය. එසේ කීමෙන් ඇවැත් වෙයි. අලහාරණ්‍ය මුල්හාරණ්‍ය යයි අනියමින් කීමෙන්ද ඇවැත් නොවේයි. මේ වැල හාරන්න මේ ස්ථානීය හාරන්න මෙතන අගලක් කපන්නේයි කීමෙන් ඇවැත් වෙයි. ලිම් පොකුණු පිරිසිදු කිරීමේදී පොළවහා බැඳී නැති කූඩා වලින් ගත හැකි දියාරු මඩ ඉවත් කිරීම සුදුසුය. පොළව හා බැඳී ඇති තද මඩ ඉවත් කිරීම නුසුදුසුය. අවුෙන් වියලී පැලුණු මඩ පොළව හා බද්ධ වී නැතිනම් ඉවත් කිරීමෙන් ඇවත් නොවේයි. පොකුණක ඉවුරු කඩා වැටි වතුර සමීපයේ ගොඩ වූ පස වැසිදියෙන් තෙමි සිව්මසක් ගතවන්නට කලින් ඉවත් කිරීම සුදුසුය. වැසිබියෙන් තෙමි සිව්මස පසු වූ පසු ඉවත් කිරීමෙන් ඇවත් වෙයි. පොකුණු දියට කඩා වැටුණු පස වැසිදියට අසු නොවන බැවින් කල්ගත වුවද ඉවත් කිරීමෙන් ඇවත් නොවේ. ගල්තලාවක කනින ලද පොකුණකට එහි ජලය රැස්වන්නට කලින් වැටුණ පස් වරක් හෝ වැස්සට තෙමි සිව්මසක් ගත වී නම් එහි පසු කාලයේ රැස් වූ ජලය සිඳී යාමෙන් පොකුණ සුද්ධ කිරීමේදී ඒ පස භික්ෂූන්ට ඉවත් කිරීමට නුසුදුසිය. පොකුණෙහි ජලය රැස්වීමෙන් පසු වැටුණු පස්වලට වැසිදිය නොවැටෙන බැවින් පොකුණ සුද්ධ කිරීමේදී ඒවා ඉවත් කිරීම සුදුසුය. ඒවා කොතෙක් පරණ වූවත් ඉවත් කිරීමෙන් ඇවැත් නොවේයි. ගල්තලාව මත වැටී ඇති සියුම් රජස් තෙත් වී එහි ඇලී වැස්සට අසු වී සියුමස ගත වී ඇතිනම් ඒවා විකෝපණය නොකළ යුතුය. ගුහාවක් තුල නැගී ඇති තුඹස ඉවත් කිරීමෙන් ඇවත් නොවේයි. එලිමහනෙහි නැගී ඇති තුඹස වැසිදියෙන් තෙමි සියුමසක් ගත වී ඇතිනම් කැඩීමෙන් ඇවත් වෙයි. ගස්වලට නැග ඇති වේපස් සම්බන්ධයෙන්ද එසේ කිය යුතුය. සෑ තන්වල නගුලින් බිඳුණු මැටි කැට පොළවහා අසම්බන්ධ නම් ගැනීමෙන් ඇවත් නැත. පොළවෙන් වෙන් නො වූ මැටි කැට ගැනීම නුසුදුසුය. පියස්ස නැත්තා වූ බිඳී ගිය හෝ පරණගෙයි බිත්ති ආදිය වැසිදියෙන් තෙමි සිව්මස ඉක්මීමෙන් ජාත පඨවි සංඛ්‍යාවට වැටෙයි. විකෝපනීය කිරීමෙන් ඇවැත් වෙයි. එහි ගල් ආදිය ගැනීමෙන් ඇවැත් නොවේයි. පඨවිය විකෝපනීය කරන අදහසින් තොරව ගල් ආදිය ගැනීමේදී පස බිඳී ගියද ඇවැත් නොවේයි. බිත්තිවල මැටි ගැලවුව ඇවත් වෙයි. වියලි මැටි ඇතිනම් ගැනීමෙන් ඇවත් නොවේ. එලිමහනෙහි බැඳී මැටි තාප්පය වැසිදියෙන් තෙමි සියුමස ගතවීමෙන් ජාත පටවි සංඛ්‍යාවට පැමිණෙයි. එය විකෝපණය කිරීමෙන් ඇවත් වෙයි. මැටියෙන් ගලින් හෝ ගඩොලින් හෝ කළ තාප්පය ගල් ගඩොල් බහුල පටවිය වන නිසා විකෝපණයෙන් ඇවත් නොවේයි. එලිමහනේ සිටුවා ඇති කණු ඉදිරීමේදී බුරුල් කිරීම පිණිස ඒ මේ අතට සෙලවීමෙන් ඇවත් වෙයි. කෙලින් ඉදිරීමෙන් ඇවත් නොවේයි. වියලි ගස් ඉදිරීමේදීද ඒ ක්‍රමයමය. නව කර්මයක් පිණිස බර කඳක් ලී වලින් ඔසවමින් පෙරලාගෙන යාමේදී පොළව කැඩී ගියද ඇවත් නොවේ. අතු ආදිය ඇදගෙන යාමේදී පොළව සීරී යාමෙන්ද දර පැලීමේදී පොළව කැඩී යාමෙන්ද ඇවත් නොවේ. ඇමදීමේදී බිම සමකිරීමේ අදහසින් පොළව සීරෙන පරිදි ඉදල තදකොට ඇමදීමද නුසුදුසුය. පොළව කැඩෙනසේ සැරෑටිය තදින් බිම හැනීමද නුසුදුසුය. අත හේ අන් කිසිවක් හෝ සේදීමේදී බිම ඇතිල්ලීමද නුසුදුසුය. තෙත් වූ අත බිම තබා රජස් ගැනීම සුදුසුය. පොළොව බිඳගෙන යන පරිදි බිම වතුර වත් කිරීමද නුසුදුසුය. පඨවියා පඨ විසඤ්ඤී කනති වා කනාපේති වා බින්දති වා වේදාපේති වා දහති වා දහාපේති වා ආපත්‍ති පාචිත්‍යස්ස පාචිත්‍ය පාළිය 46 පිටුව මෙසේ වදාරා ඇති බැවින් පොළව කැණීමෙන් බිඳීමෙන් පමණක් නොව ගින්නෙන් දැවීමෙන්ද දැවවීමෙන්ද ඇවැත් වන බව දත යුතුය භික්ෂුවකට පාත්‍රය කලු කර ගැනීම ආදී කරුණකට ගිනි දැල්වීමට උවමනා නම් කලින් ගිනි දැල් වූ තැනක මිස අන්තනක ගිනි නොදැල්විය යුතුය. පොළොවේහි අන්තනක ගිනි දැල්ව ඇවැත් වෙයි. ගින්න පොළවට නොඇදෙන පරිදි ගල් තලාවක හෝ ගඩොලක් මත හෝ වැලි තලාවක හෝ ගිනි දැල්වීමෙන් ඇවැත් නොවේ. දර ගොඩක් කොළ ගොඩක් මත ගිනි දැල්වුවහොත් ඒ වාට ගිනි ඇවලි ගින්න පොළවට පැමිණ පොළව දැවෙන බැවින් ඇවත් වෙයි. වරක් ගින්නෙන් දැවී ඇති පස විකෝපණය කිරීමේ හා එහි ගිනි දැල්වීමෙන් ඇවත් නොවේ. පොළොවේහි පිහිටි වියලි ගස්වලට හා කොටවලට ගිනි දැල්වීම නොකළ යුතුය. ගින්න පොළවට පැමිණෙන්නට කලින් නිවා දැමීමේ අදහසින් ගිනි දැල්වීමෙන් ඇවැත් නොවේයි. එසේ දල්වන ලද ගින්න නිවිය හැකි නොවි පොළව දැවුනේද අවිෂය බැවින් ඇවැත් නොවේයි. ගිනි හුලක් ගෙන යාමේදී එය කෙටි වී අත දැවෙන්නට එන කල්හි බිම දැමීමෙන්මද ඇවැත් නොවේ. එය වැටුණු තැනට දර දමා ගිනි ඇවිලීමෙන්ද ඇවැත් නොවේ. අනාපත්ති ඉමං ජානං ඉමං දේහි ඉමං ආහාර එමිනා මේ අත්ථෝ ඉමං කප්පියං කරෝහීති බනති පාචිත්‍ය පාළි 47 පිටුව මේ කණුව සිටවීමට වලක් කනින්නීය යයි කිවහොත් ඇවත් වෙයි මේ කණුවට වලක් දැන ගන්න යයි කීමෙන් ඇවත් නොවේ මැටි ටිකක් දෙන්නය, පස් ටිකක් දෙන්නය, මැටි ගෙනෙන්නය, පස් ගෙනෙන්නය කීමෙන් ඇවත් නොවේයි. මේ කනුවට වලක් කප්පියම් කරන්නය වතුර බැස යාමට අගලක් කප්පියම් කරන්නයයි කීමෙන් ඇවත් නොවේයි.